දිනපතා පරියංග භාවනා යෙදීමට පෙර සක්මන් භාවනා යෙදීමට අපේක්ෂා උත්සාහ කරමි. ඉන්දේට කෙලිම පරියංගේ ආනාපාන භාවනා කිරීමට සිදුවේ. සක්මන් භාවනා යෙදී පරියංගයට පැමිණෙට ආස්වාස් ප්‍රස්වාසයේ සංසිඳීමත් සමග ධාතු ගුණ ප්‍රකටව තීරේ කෙලිම පරියංගයට යොමු පරියංගයට යොමු විට යොමු විට යොමු විට එන්නේ ආශ්‍රව සංසිඳීම සමග ඊටමත් ආලෝක ස්වභාවයක් කෙරේ ධාතු ගුණ තේරෙන්නේ නැති බව සිටී කරුණාකර පහදා දෙනු මැනවි. මේක නැවතත් මම කියනවා පිළිසිදු වීම සඳහා දිනපතා පරියංක භාවනා යෙදීමට පෙර සක්මන් භාවනා යෙදීමට උත්සාහ කරමි. ඉඳහිට කෙලින්ම පරියංකේ ආනාපාන භාවනා කිරීමට සිදුවේ. සක්මන් භාවනා යෙදී පරියංකයට පැමිණ විට ආස්වාද ප්‍රසවාස සංසිඳීම සමග ධාතු ගුණ ප්‍රකටව පෙනේ. තේරේ. කෙලින්ම පරියංගයට යොමු වූ විට ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳීම සමග ඊටමත් ආලෝක ස්වභාවයක් තේරේ ධාතු ගුණ නොතේරේ. තේරෙන්නේ නැති බව සිටේ. කරුණාකර පහදා දෙනු මැනවි. මේක ඇත්තටම මේ සඳහන් කළ තිබුණාට සක්මන් භාවනාවත් එක්ක මේකේ සම්බන්ධයක් එච්චර ඇත්තේ නෑ. මේ ආනාපාන සතියෙම මේ පැතිකඩ තුනක් තියෙනවා. ඒක ඉස්සල්ලාම ගත්ත ප්‍රශ්නෙට මේ මාත දීපු උත්තරයට සම්බන්ධ කරන්න පුළුවන්. ආස්වාස ආනාපානයේ තියෙනවා ඇවිල්ලා වදින හුස්ම රැල්ල. ඉහළට පහළට යන හුස්ම රැල්ල තියෙනවා. ඒ වගේ මේ හුස්ම රැල්ල ඇවිල්ලා වදින නාසිකාග්‍රයේ සංවේදීකම කියලා එකක් තියෙනවා. ඒ නාසිකාග්‍රයේ කාය ප්‍රසාදේ වැදුනට පස්සේ තමයි දැනෙන්නේ. ඉතින් ඒක දැනුණට පස්සේ ඇතිවෙන උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති කියලා තව පැත්තක් තියෙනවා. පැතිකඩ තුනක්. ඇවිල්ලා වදින හුස්ම රැල්ලට අපි කියනවා ආරමුණ කියලා. නාසිකාග්‍රයේ තියෙන මේ උලන් වැඩිච්චාම කිචි කැවෙන ගතියට කියනවා ద్వාරය කියලා. ඒ ඇති වෙන උණුසුම් ගතිය, සිසිල් ගතිය, කිචි කැවෙන ගතිය වලට අපි කියනවා තදුපපන්න කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ ආරම්භණයට ස්ට්‍රයික් එලිමන්ට් කියලා. ස්ට්‍රයික් එලිමන්ට් කියලා කියන්නේ it comes and strike. හුස්ම රැල්ල ඇවිල්ලා වදිනවා. බේස් එලිමන්ට් කියලා කියන්නේ හුස්ම රැල්ල වදින තැන. ඊට පස්සේ ignition element කියලා කියනවා ignite වෙන එක. එහෙම නැත්නම් ඒයින් උපන් උණුසුම් සිසිල් ගති. ඉතින් මේ පැති තුනෙන් හුස්ම රැල්ල කියන අරමුණේ හිත හිටියොත් අපි කියනවා සමත යෝගාවචරයේ සමත භාවනාව කියලා. හුස්ම රැල්ලේ හෝ හැපෙන තැන හෝ හැපීම නිසා ඇති වෙන උණුසුම් සිසිල් ගතිය ආදී කියන තුනම සමාකාරව දකිනවනම් අපි කියනවා විපස්සනා යෝගාවචරය කියලා. ඒක තමයි තාක්ෂණිකව අපි තේරුම් අරගන්නේ කවුද සමතකාරය කවුද විපස්සනා කියලා. ඒකට සෑහෙන දුරට ගිහිල්ලා තියෙන ලෝක දැනගන්න. නමුත් සමහර වෙලාවට සමහර වෙලාවට සමත සමානට විපස්සනා තියෙන යුගනද්ද භාවනා තියෙන යෝගාවචරය තියෙනවා. ඉතින් මේකේ තියෙන්නේ අන්න ඒ වගේ දෙයක් බැලුව බැලමට තේරෙන්නේ ආලෝක ගති පහසුව සහැල්ලුව තේරෙන්නේ ගොඩාක් වෙලාට සමතේ පැත්තට යන හුස්ම රැල්ලේම හිත තැම්පත් වෙනවා. ධාතු ගුණ තේරෙන්නේ උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති කියන අර තදුපපන්නේට හිත ගිය වෙලාව. ඉතින් ඒ නිසා දෙකම හරි. ඒ කියන්නේ දෙකේදිම තේරෙන හොඳට ආනාපානෙ හිත හිටලා තියෙන. නමුත් බලන පැතිකඩ වෙනස්. මේකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපමාවක් දෙනවා. එක පැත්තක් විස්තර කරන්න. ටික ගහක් හරහා වැටලා තියෙන ගහක් දෙන්නේ හරස්කීතෙන් කපන. කුටි කරන්නේ. එහෙම කපනකොට අපිට කියත එහාට මෙහාට යනවා පේන්නේ. ඒ වගේම කැපුම් කට්ටේ පල්ලෙහාට යනවත් තියෙනවා. ඒ වගේම කියත රත් වෙනවා කුඩු විසිනවා අර දෙන්න හෙල්ලෙනවා ගහ පැද්දෙනවා වැඩ කොටකුත් තව සිද්ධ වෙනවා. නිසා යම් වෙලාවක අපි කියනවා කෙනෙකුට කියලා මේ ඉරනවා අරස් කුට්ටි කරන බලනින්නේ කියලා. ඉතින් එයාවිල්ලා කියන්න පුළුවන් මම යනවා දැක්කා කීයට යනවා දැක්කයි. තව කෙනෙක් කියන්න පුළුවන් මේ කැපුම් කට්ට හිමීට බැහැගෙන බැහැගෙන බැහැගෙන යනවා මම දැක්කයි. තව කෙනෙක් කියන්න පුළුවන් පටන් ගන්නකොට කීයට වීලියෝ තිබුණේ පස්සේ තෙත් වෙලා තිබුණා කුඩු විසි වුණා ශබ්ද ආවා මිනිස්සු හෙල්ලුණා තේරම දැක්කයි ඉතින් තුන් දෙනාම ඇත්ත තමයි කියන්නේ තුන් දෙනාම දැකලා කියන්නේ මොකද තුන් දෙනා බලන්නේ පැතිකඩ තුනක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට උපදේශයක් දෙනවා සමත වශයෙන් ආනාපානි කරනවනම් කීයට දිහා බලන්නේ කීයද කියන්නේ යහට මහට හුස්ම. මේ හුස්ම දිහා බලලා ඒක සාර්ථක වෙච්චහම මොකද වෙන්නේ? මේ හුස්ම තැම්පත් වීමත් එක්කම කයත් තැම්පත් වෙලා පහසු වෙලා නීවරණ ධර්ම නොතිබුණොත් එන සාර්ථක වුණොත් ඒ හිතේ තියෙන ප්‍රകൃති ආලෝකේ මතුවෙන්න පටන් අර ගන්නවා. ඒවා සමත නිමිති. සමත භාවනා නිමිති වශයෙන් සඳහන් කරන්නේ. එහෙම නැතුව කය තැම්පත් වෙගෙන එනකොට මෙතන අර වගේ දෙඹර බැඳා වගේ එනත්තම් උණුසුම් සිතිල් ගති කම්පන චංචල මීමැසි නලියනවා වාගේ විඳින්න පුළුවන් දේවල් සමහරු සාකච්ඡා කරනවා. සමහරු විස්තර වශයෙන් කියනවා. ආශාසය ඇතුල් වෙනකොට සියුම් සීතලකුත් ප්‍රසවාසයේ උණුසුමකුත් මම දැක්කා. එහෙම නැත්නම් නිකම් පීරි ගන්නා වගේ ස්පර්ශ වෙන ගති දැක්කා. එක එක පැති එන්න පටන් අර ගන්නවා. එකක්වත් මේ කල්ැතුව යොමු කරවන්න නරකයි ස්වභාවයෙන් එන්න දෙන්න. ස්වභාවයෙන් එන්න දෙනකොට ඒ උණුසුම් සතිල් ගති කම්පන චංචල ගති වැටෙනවා නම් ඒ ගුරුවරයා තේරුම් ගන්නවා මේ යෝගාවචර විපස්සනා පැත්තටයි ධාතු මනසිකාරයේ පැත්තටයි දැන් හිත යන්නේ ආලෝක ගති කයේ පහසු මුළු කයේ පහසුකම් එනවා නම් මේ සමත ලක්ෂණ වගේක් පෙන්වන්නේ නමුත් එච්චරම මේ මේ තීන්දුවකට එළඹෙන්නේ නැහැ දිගට දිගට කරගෙන යන්නේ එතනින් එහාට පස්සේ තමයි ඇත්තටම යෝගාවචරය හරියට අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේ ටිකේ. නමුත් මේ දෙක මැද මේ හරීම පැහැදිලියටක් අඳගන්න බැරි සමහරු එක එක වෙලාවට එක එක විදිහට සමත කට්ටිය සමත ආරම්භ කරන විපස්සනා ආරම්භ කරන යුගනද්ද චරිත ගොඩක් තියෙනවා. ඉතින් ඒ අත්තන්ට මේ තියෙන தත්ත්වේ නරක දෙයක් නෙවෙයිනේ. දිගටම අරමුණු ආශ්‍රය කරන්න ආශ්‍රය කරලා කොයි එකාවත් හොඳයි. ඒ කොයි එක අනුවද ඉස්සරහට යන්නේ වැල යන හැටියට මැස්ස ගන්නවා කියන කතාව හැටියට තීන්දුව කරන්න මේ අවස්ථාවේදී ඒ ගුරුවරයාට වාර්තා කිරීම හරි වැදගත් වෙනවා. නැත්නම් මේ ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙනක වැදගත් වෙනවා. නැත්නම් කියනවා මේ සම්දිස්ථානයකට ගිහිල්ලා ඒ පාර යනවත් දන්නේ මේ පාර යනවත් දන්නේ කියලා හන්දියෙන් අහහා අහහා ඉඳ වෙන ගොඩක් අය. සමත පැත්තටද විපස්සනා පැත්තට දන්නේ නැතුව. කොයි දේ හරි කමන්නේ එන දේ හරියටම විෂදව දැනගෙන ගුරුවරයෙකුට වාර්තා කරන්න හෝ පරීක්ෂා කරන්න ගන්නවා නම් මේ වගේ සාකච්ඡා කළා තමන්ගේ වගකීම තමන් අරගෙන ඒකෙන් Tamanට යා යුතු මාර්ගය තේරුම් අරගන්න පුළුවන්. මොක කලින්ම යොමු කරවන්න ගියොත් අවුල් වෙන්න ඉඩ තියෙනවා. සම්මත උපනිෂේ සම්පත්‍ය ඇති කෙනෙකුට විපස්සනා උපදේශ දුන්නොත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උපදේශ දීලා මාස 4ක් උපදේශ දීලා. භාවනා හරි කියන්නේ. පස්සේ සාරවත්ඥාන්ස ළඟට ගෙනිච්චට පස්සේ සර්වඥාන්ස කියලා තියෙනවා එහෙනම් ගෝලයා තියලා යන්න එන්නකෝ හැන්දාවේ බලලා යන්නයි කියලා කියලා තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. හැන්දාවෙනකොට වැඩේ. හැන්දාවෙනකොට රහත් කරනවා. ඒ මොකද මේ එයාට තියෙන්නේ සුබ සංඥාව. අසුබ නිමිත්තක් දීලා තියෙන භාවනාව කරා. ඉතින් ගැටෙන. ධාරිපුත්‍ර සාන්ති කියපු නිසා නොකරත් බෑ. ඒක අල්ලන්නේ නැහැ. මේ ਸਰවඥාන්ති කියarpස සුබ නිමිත්තක් දුන්නා. සුබ නිමිත්තෙන් කියලා අනත්ව අනිච්ච ලක්ෂණයට තමයි වැඩ කරන්නේ. ඒ නිසා ඒක ඒත් ධාරිපුත්‍ර සාන්තිටත් නැහැ. සරුවචනාසික තිබුණ ආශය අනුසය ඥාන. සරුවචනාසිට තිබුණා. දැන් අපි ආශය අනුසය ඥානෙ නැති නිසා අපි කරන්නේ මොකද්ද? භාවනා කරනකොට වැටහෙන දේ ගුරුවරයාට හරියට පැහැදිලි කරලා කියන්න. එතකොට ගුරුවරයා සාමාන්‍යයෙන් අර මූල ධර්ම ඇටියට අත්දැකීම ඇටියට ගෙස් කරනවා මේක මෙහෙම වෙන්න තියන්නේ කියලා. එහෙම නැතුව හරියටම යන ක්‍රමයක් නැහැ නිසා දෙන්නගේ sannivedanaye එකිනෙකාගේ අදහස් උමාන කර ගැනීම උගාක් වැදගත් මගේ ජීවිතයේ උගාක්ම සිද්ධ වුණේ ගුරුවරයෙක් ළඟ ඉඳලා භාවනා කළා කමටහන් අරගෙන නෙවෙයි මගේ ධර්ම සාකච්ඡා කරලා. ඒ ධර්ම සාකච්ඡා මේ ප්‍රශ්නෝත්තර නෙවෙයි සාකච්ඡා. ඔක්කොම සම මට්ටමේ ඉඳගෙන සාකච්ඡා කරනවා. මේවට කියන්නේ ප්‍රශ්න උත්තර කියන්නේ මම විතරමනේ කතා කරන්නේ එක්කෙනෙක් කතා කරන්නේ මේක හරියන්නේ මේක නෙමෙයි තියෙන්නේ. ඒක ඒකට විරුද්ධාර්ථ තියෙනවා නම් වැදගත් අදහස් තියෙනවා. ඔක්කොටම කතා කරන්න තියෙන එක තමයි හොඳ. ඉතින් මේ වගේ විශාල පිරිසක් එක්ක ඒක කරන්න බෑ. මම දැක්කේ මැක්සිමම් 30 තමයි. 30 යහට පැනනට පස්සේ අමාරුයි. ඔක්කොමලා කතා කරන්න ගත්තොත් ගාලා ගෝටියක් වෙනවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථානවල වැඩි සෙනඟ තියාගන්න. අපි 20ක් විතර තියාගත්තාම හැමදාම ගෙන්නලා දවසෙන් දෙකෙන් දවසෙන් දෙකෙන් ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරනකොට යාටත් හම්බ වෙන විනාඩි 5ක් 10ක් කතා කරන්න. එතකොට තමයි අල්ලන්න පුළුවන්. ඒ නිසා භාවනා කරාට ඒ අර මේ ඉස්සරහට සුද්ධ කරගැනීමල මේ ඒකදී ඉතින් උඟාක් ඉතින් කාන්තාවෝ ඉතින් තරහ වෙලා ඉන්නේ අපිත් එක්ක. කරන්න දෙයක් නැහැ කාන්තාව පිටිම කියලා වෙනසක් නැහැ දුක නම් දුකම. ඒ නිසා පුළුවන් ක්‍රමයකට තම තමන් ඒක සූදානම් වෙලා භාවනා කරලා විතරක් බෑ. يعني මිරිස් ගවන්න ඉගෙන ගන්නතර බෑ. මිරිස් ග්‍රේඩ් කරන්න ඉගෙන ගන්න. නම්බර 1 මොකද්ද? 2 මොකද්ද? 3 මොකද්ද? නැත්තම් තොගේට වික්කොත් හරි අඩු ගානක ගෙනියන්න. ග්‍රේඩ් කරලා විකුණනවා නම් හොඳ ගානකට දෙන්න පුළුවන්. මොන දේ වැව්වත් Tamange නිෂ්පාදනයේ වර්ග කරන්න දන්නේ නැත්නම් තොගේට වික්කොත් හරි අඩු විලාම හම්බෙයි. එනිසා ඉන්ටර්නල් ක්වොලිටි කන්ට්‍රෝල් තියෙනවා. ඇත්තටම තමන් නිෂ්පාදනය කරන හැම එකක්ම වර්ග කරන්න ඕනේ මේකයි බුද්ධ ශාසනය කියන්නේ. තොගේට භාවනා කරගෙන ඉන්න එක නෙමෙයි. තමන් හම්බෙන දේවල් මේ වගේ සාකච්ඡා කරලා මතු කරන මතු කරන යන එකයි තියෙන්නේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා ආනාපාන සති ආරම්භ කරන යෝගාවචරය පළමුව ආනාපාන නිමිත්ත නිවනව හඳුනාගෙන ආනාපාන භාවනාව කරගෙන යාමේදී භාවනාව විපස්සනාවට නැගීමේදී උපහාංශේ අපිට කියා දුන් ආනාපාන සති භාවනා දෙක පොතේ දැක්වෙන පරිදි නාම රූප පරිච්ඡේද භාවනාව සඳහා සහ පච්චේ පරිග්ගා භාවනා කිරීමේදී ඒ උපදේශ පරිදි ධාතු කොටස් වලට සිත යොමු කිරීමේදී